කුඹි වගේ සත්තු කනවා. මොහොකටත් හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියොත් කපුටු ගිජුලිනිය වගේ අහස ඇසුරු කරගෙන ඉන්න සත්තු කනවා. හැම නැති එළදෙන යම් යම් තැනකට හේතු වුණොත් ඒතන දුක් විඳිනා මිසක උඩ බේරිල්ලක්. ඒ වගේ ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ කියනවා මහානේ ස්පර්ශය කියන එක හැම නැති එළදෙනක් වගේ දකින්න කියලා. ඒ කියන්නේ අපි නොදන්නවා වුණාට අපේ මනස රළු නිසා අපිට නොපෙනුනාට අපි දුක් යමක් ස්පර්ශ වෙලා එක්ක දුක් විඳී එක්ක සැප විඳී. දුක දුකමයි සැපාවොත් සැප නොපවතින බව දුක. අන්තිමට අපි විඳලා තියෙන දුකම කියන්නේ. ඉතින් ඒ සැප දුක කියන ධර්මතා දෙක තුලින් එන දුක අපිට විඳින්න උනේ සැප දුක කියන ධර්මතා දෙක ඇති වෙන්න තියෙන හේතු ඇතුළු හිඳයි. සැප දුක කියන ධර්මතා දෙක ඇති වෙන හේතු හදන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ අපිට හිත පිරිසුදු නොවුනොත් සචිත්ත පරිවෝධකණ කියලා කිව්වේ හිත පිරිසුදු කරගන්න. මේ හිත පිරිසුදු කරගන්නේ මොනවෙන් මොනවද පිරිසුදු කරන්න ඕනේ මොනවෙන්ද පිරිසුදු කරන්න ඕනේ කියන කාරණාවක් තියෙනවා. මේ හිත අපිරිසුදු වෙලා තියෙනවා දෙආකාරයකට. හිත අපිරිසුදු වෙලා තියෙනවා ක්‍රම දෙකකට එකක් තමයි නීවරණ ධර්මයන්ගෙන් අහලා තියෙනවා නේද ආවරණීය ධර්ම කියලා කියන පංච නීවරණ ධර්ම කියලා කියන නීවරණ ධර්මයන්ගෙන් හිත අපිරිසුදු වෙලා තියෙනවා තව එකක් තියෙනවා අනුශය ධර්මයන්ගෙන් හිත අපිරිසුදු වෙලා තියෙනවා එතකොට පංච නීවරණ ධර්ම කියලා කියන කාමච්ඡන්ද ව්‍යාපාද දිනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ ආවර්ණීය ධර්මතා පහෙන් මේ ආවර්ණීය ධර්මතා පහෙන් හිත අපිරිසිදු වෙලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා අනුසය කියලා. අනුසය කියන්නේ ප්‍රකට නැහැ. නිදිගත් ස්වභාවයෙන් යුක්ත කෙලෙස් තියෙනවා. කෙලෙස් ඇති වෙන්න පුළුවන් හේතු තියෙන හතක්. ඒකට කියනවා සත්ත අනුසය කියලා. විචිකිච්ඡානුසය, දිඨානුසය, කාමරාගානුසය, පටිඝානුසය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය කියලා අනුසය හතක්. එතකොට නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්න පුළුවන්. ඒක මේ ශාසනයෙන් පිටක් තියෙනවා. නමුත් අනුචේ ධර්ම දුරු කිරීමෙන් හිත පිරිසුදු කරගන්න ක්‍රමයක් නැහැ. සචිත්ත පරියෝධපණම් කියන එක කිව්වේ ඒකයි. පරියෝධපණම් මනාව පිරිසුදු කරගන්න. මනාව පිරිසුදු කරගන්න පුළුවන්කම තියෙන මේ ශාසනයේ විතරයි. හිත පිරිසුදු කරගන්න ක්‍රම තියෙනවා මේ ශාසනයෙන් පිටක්. හිත පිරිසුදු කරගන්න පුළුවන්. මනාව පිරිසුදු කරගන්නවා කියන කාරණාව ලැබෙන්නේ මේ ශාසනයෙන් පිට. මොකද නීවරණ ධර්ම දුරු කරගන්න පුළුවන් ධ්‍යාන ලැබනකොට මේ ශාසනයෙන් බැහැර. නමුත් අනුශේධ ධර්ම දුරු කරනවා කියන එකක් වෙන්නේ අනුශේධ ධර්ම දුරු වෙන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන මාර්ග සිත් වලින් තමයි මේ අනුශේධ දුරු වෙන්නේ. අනුශේධ දුරු වීමටයි ඵලය කියලා කියන්නේ. එතකොට සචිත්ත පරියෝදපණං කියලා කිව්වේ සිත පිරිසුදු කරන්න මොනවද මේ අපිරිසුදු ධර්මතා දෙකක් තුන මේ අපිරිසුදු ධර්මතා දෙක දුරු කරන්න ඕනේ. මේ පිරිසුදු කරගන්න ඕනේ. කොහොමද පිරිසුදු කරන්නේ? මොන මේ ධර්මතා දෙකයි පිරිසුදු වෙන්න ඕනේ. මොකෙන්ද පිරිසුදු කරන්නේ? පිරිසුදු කරන්න ධර්මතා දෙකක් වෙන්නවා. සමත විදර්ශනා. සමත විදර්ශනා කියන ධර්මයෙන් මේ අපිරිසුදු දෙක දුරු කරන්න ඕනේ. සමත කියන ධර්මය උදව් කරගෙන නීවරණ කියන ධර්මතාවයෙන් ආවරණීය කියන ධර්මතාවයෙන් හිත පිරිසුදු කරන්න ඕනේ. විදර්ශනා කියන ධර්මතාවය උදව් කරගෙන අනුසය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරන්න ඕනේ. සමත විදර්ශනා කරනවා කියලා වඩනවා කියලා කියන්නේ හිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන එක කෙනෙක්. මොකද අනුසය ධර්ම සහ නීවරණ කියන ධර්මතා දෙකෙන් හිත පිරිසුදු කරගන්න. හිත පිරිසිදු කළපු තැන කළගත් කෙනා කියලා කියන්නේ මහරහතන් වහන්සේ. සප්ත අනුසයක් ආවර්ණ ධර්මයක් නැති එකම තැන තමයි මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතෙන්ට ඒ හිත පිරිසිදු වුණොත් හේතු සකස් වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ආපු පෙළ හිත පිරිසුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හිත පිරිසුදු කරගන්න හිත අපිරිසුදු වෙලා තියෙනවා නීවරණ ධර්මයන් සහ අනුසය කියන ධර්මතා දෙකෙන් පිරිසුදු කරන්න වෙනවා සමත සහ විදර්ශනා කියන දෙකෙන්. එතකොට දැන් උත්තරේ ඕනේ භාවනා කරනවා කියන්නේ ඇයි මොකටද කියන උත්තරේ ඔයගලට අවිලා තියෙනවා. ඒ කියන්නේ සමත විදර්ශනා කියන ධර්මතා වඩනවා කියන්නේ හිත පිරිසුදු කරගන්නයි තියෙන මේ අපිරිසුදු ධර්මතා දෙක අයින් කරන්නයි හදන්නේ කියන එක තේරෙනවා. ඇයි අපිරිසුදු ධර්මතා දෙක හදන්නේ දුරු කරන්නේ මේ ධර්ම අපි සිදු ධර්මතා දෙක හිත ඇසුරු කරගෙන තිබුණොත් බීජ හැදෙන එක නවත්තන්න බෑ. බීජ හැදෙන එක නවත්තන්න බෑ. කර්ම රැස්න එක නවත්තන්න බෑ. හේතු හැදෙන එක නවත්තන්න බෑ. බීජ හැදුනොත් ඵලය උපදින එක නවත්තන්න බෑ. ඵලය උපන්නොත් දුක නවත්තන්න බෑ. දුක් විඳිනවා කියන්නේ යම් ඵලයක ඉපදීම. ඵලයේ ඉපදුනා කියන්නේ හේතු සකස් හේතු සකස් වුනේ හිත පිරිසුදු වෙලා නැති හින්දා. එතකොට හිත පිරිසුදු වුණොත් හිත පිරිසුදු වුණොත් මොකද වෙන්නේ? හිත පිරිසුදු කරගත්තාම තියෙන ආනිසංසය මොකද්ද? හේතු සකස් වෙන්නේ බීජ හැදෙන්නේ බීජ හැදෙන්නේ නැති වුණාම තියෙන ආනිසංසය මොකද්ද? ඵලය නැහැ. ඵලය නැත්නම් තියෙන ආනිසංසය මොකද්ද? දුක නැහැ. මේ පුද්ගලයෙක් නෙමෙයි ධර්මතාවයක් කියන්නේ දුක නැති වෙනවා කියන දුක නැති කරනවා නැති වෙනවා නැතුව ඉන්නවා කියන ධර්මතාවය ලැබෙන්නේ මේ චක්‍රය නතර නොකොට. මේ කෙනෙකුගේ හිත අපිරිසිදු නම් හේතු හැදෙනවා කියන එක නවත්තන්න බෑමයි. ඕගලන්ට පුළුවන් වෙලා තියෙනවද? හේතු හැදුනොත් ඵල දරනවා දරන්න නැතුව තියාගන්න පුළුවන් කියන එක වෙන්නේ නැහැ. ඵලයක් හැදුනොත් කටුකෝ ඵලයේ දුකයි මිහිරි ඵලයේ නොපැවැත්ම දුකයි කියලා දුකටපත් වෙනවා කියන එක නවත්තන්න බෑමයි. එහෙනම් හිත අපිරිසිදු කෙනාට දුකෙන් මිදෙන්න පුළුවන්ද? හිත අපිරිසිදු කෙනා දුකෙන් මිදෙයිද? අපි පුද්ගල භාවයකින් හිටුවට මේ ධර්මතාවයක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට දුක හොඳයි නම් දුක ප්‍රියයි නම් දුක මනාපයි නම් තමන්ගේ එකම දරුවා මැරිලා විලාප දෙන දුක ඕනේ නම් තමන්ගේ ආදරණීය අම්මා තාත්තා මැරිලා අඬන දුක හොඳයි නම් හිත පිරිසුදු කරගන්න ඕනේ ඔහොමම ඉන්න. ඉතින් ඒ දුක දුකක් නම් ඒ දුක එපා නම් බුදුහාමුදුර කිව්වටවත් නෙමෙයි කවුරුවත් කිව්වටවත් නෙමෙයි බලෙන් ඇදගෙන තල්ලු කරගෙන යන්න නෙමෙයි ඕගොල්ලොම තේරුම් කරගන්න. ඕගොල්ලන්ට ඒ දුක එපා නම් දුක ඕනේ නැත්තම් දුකට ඇත්තටම අකමැති නම් මං කිව්වා ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නැහැ කියවේ තියෙන දෙයින් දෙවුවොත් විතරයි ලැබෙන්නේ. ඔයගොල්ලන්ට දුක එපානම් දුක නැති වේවා කියලා ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ. දුක නැති වෙන හේතුව ඇති කරගන්න තමන් තුළ. එහෙනම් දුක එපා. දුකට කැමති නැති හැම කෙනෙක්ම හිත පිරිසුදු කරගන්න වෙනවා. ඔයගොල්ලෝ රස්සාව කෙරුවා කියලා හොඳට බලන්න දුක නැතුව ඉන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් යම් යම් තනතුරු දරුවා කියලා මම කියන්නේ රස්සාව කරන්න එපා කියලා. කරන්න ජීවිතේ ජීවත් කරන්න තමන්ගේ යුතුයකම් ටික කරන්න කරන්න ජීවිත රස්සාවක් කරන්න ජීවත් වෙන්න ජීවත් වෙන්න බා රස්සාව කරන්න අර මම කාම හොදන කතාවක් කියන්නේ අහලා නැති ඇති එක්තරා මිනිසෙක් ඉන්නවා මේ නගරේ කුණු කාණු හොදන එක තමයි මෙයාගේ වැඩි ඉතින් දැන් මේ කුණු කාණු හොදන මිනිසයා ගාවට එක්කෙනෙක් ගිහිල්ලා ටිකක් කතා කර කර ඉඳලා ඒක නෙමෙයි ඉතින් මේ ඔබතුමා ඇයි මේ කුණු කණු හොදන මේ නගරේ කාණු හොදන්නේ? අනේ මහත්වෝ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ මම මේ ජීවත් වෙන්න මේ රස්සාව කරන්නේ කියලා කිව්වා. දැන් රස්සාව කිව්වේ මොකේද? ජීවත් වෙන්න. ඉතින් දැන් කෙලින්ම අහන්න නැතුව ටිකක් වටපිටාව එහෙම කතා කර කර ඉඳලා එහෙම නෙමෙයි ඉතින් කොහොමද ඔබතුමාගේ ජීවිතේ? කොහොමද ජීවිතේ ගත වෙන්නේ? මහත්වෝ මම උදේ ඉඳන් හවසට මේ කාණු ටික අර පැත්තේ ඉඳලා මෙහෙම හවසට සුද්ධ කරගෙන යනවා. දැන් හරි මාන්නෙනුත් මෙයා කියන්නේ මම කිසිම කෙනෙක්ගෙන් වචනයක් අහන්න කටයුතු කරන කෙනෙක් නෙවෙයි. මම හොඳට හිතලා plan කරලා කටයුතු කරන්නේ. මම උදේ ඉඳන් මේ කාණු ටික මේ ටික සුද්ධ කරගෙන දවල්ට මෙතෙන්ට දවල් ඉඳන් මේ ටික කරනවා. ඊට පස්සේ මං ගෙදර ගිහිල්ලා රැට හොඳට හිතනවා කාණු එහා පැත්තේ ඊගව දවසේ කාණු සුද්ධ කරන්න හැටි. මේ මෙහෙම මෙතන මේ ටික පටන් අරගෙන මෙහෙම කරන්න ඕන කියලා රැට ගිහින් රැ 30ටම කාණු සුද්ධ කරන හැටි ගැන මම හොඳට හිතනවා හිතලා පහුවදට අවිලා ආයෙත් මම වැඩ කරනවා. එතකොට දැන් අනිත් පැත්තට කතා කරලා බලනකොට ජීවත් වෙලා තියෙන මොකටද කාණු හොදන්න. ඉස්සෙල්ලා කාණු හොදුවේ ජීවත් වෙන්න. අන්තිමට ජීවත් වෙලා තියෙන මොකටද? කාණු හොදන්න. මොනවද ඉතුරු යාට? අන්තිමට කාණු හොදුවා ජීවත් වෙන්න ජීවත් වුණා කාණු හොදන්න. එහෙම කරගන්න එපා. ඕගොල්ලොත් අපි අද ගොඩක් දෙනෙක් කරන්නේ ඒක. ජීවත් වෙන්න හිත රස්සාවක් කරනවා. අන්තිමට ජීවත් කරන්නයි රස්සාව කළේ. අන්තිමට රස්සාව කරන්න ජීවත් වෙලා ඉතුරුද? නෑ. ඕගොල්ලෝ ජීවත් වෙන්න රස්සාවක් කරන්න. ජීවත් වීම සඳහා රස්සාවක් කරන රස්සාව කරන ජීවත් වෙන්න එපා. ඒ රස්සාව කරන ඒ රස්සාව කරන කෙනා ඇතුලේ අනුන්ගේ දුක දැකලා උණු වෙන හදවතක් තියෙන මිනිසෙක් ඉන්න ඕනේ. ආදරණීය අම්මා කෙනෙක් ඉන්න ඕනේ. ආදරණීය තාත්තා කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මයෙක් ඉන්න ඕනේ. බොහොම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්න ඕනේ. ඒ ජීවිතේ බොහොම පිරුණු එකක් කියන්නේ ඒක. එහෙම නැත්නම් කාම හොදන කෙනා වගේ වෙයි. එහෙම වුණොත් මේ ජීවිතේ නෑ. තේරුමක් නෑ. ඒ හින්දා ජීවත් වෙන්න ලෝකයේ ජීවත් වෙන්න වළනේ හොඳට අපි බාහිර දේවල් හොඳට කළමනාකරණය කරනවා සමහර විට. ආයතනයක් පවත්වන හැටි කළමනාකරණය කරනවා. නමුත් අපේ ජීවිතය ගැන අපි කළමනාකරණයක් කරගන්නේ අපේ ජීවිතේ නැමැති ආයතනේ පවත්වා ගන්න කටයුතු කරනවද ඔයගොල්ලෝ? ඒකෙන් අන්තිමට මුළු ආයතනයම කඩා වැටලා දුක් විඳලා විඳලා විඳලා අන්තිමට මොකද කරන්නේ කාම හොදනකම තමයි කරන්නේ අන්තිමට සතර අපායට යනවා අර ලෝයට සංග්‍රහව තියෙන්නේ මේ ලෝකේ දුක්ගෙන රැස්කර ධන හැම කැමති නික්මෙන නිරයට නරයන් සිරිති දුක් විඳලා විඳලා ධනය හම්බ කරලා තියලා අපායට යන එකළු මේ නරයන්ගේ සිරිත ඇයි එහෙම වුනේ ඇයි එහෙම වෙන්නේ කරන්නේ මොකද්ද කළ යුත්තේ මොකද්ද කියන එක තේරුම් කරගත්තේ නැති නිසා ඒ හින්දා ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ ජීවිතය බේරගන්න මේ කවුරුවත්ම එන්නේ තමන්ට පිළිහිට පිණිස තමන්ට රැකවරණය පිණිස ඊගාව එක මොනවා හරි දෙයක් කරනවා නම් කරන දේ හරියට දැනගෙන හරියට කරන්න. ඒ විදිහට කළොත් අපි මේ ලබු මනුස්ස ජීවිතය ඒකාන්තයෙන් දිනනවා. ඒකෙන් මම මතක් කළේ අපි මේ රස්සාවල් කිව්වා කියලා ජීවත් වෙන්න රස්සාවල් කිව්වා කියලා රස්සාව කරන්න ජීවත් වුණා කියලා දුකෙන් මිදෙන්න බෑ. දුක ඇති වෙන්න තියෙන හේතු ටිකක් තිබුණොත් ඔළුව කැක්කුම ඇති වුණොත් බඩේ කැක්කුමට බෙහෙත් දීලා හරියයිද? නැත්තම් ඔළුව කසනවා නම් ඒ වුණාට කකුල කහලා හරියයිද? දැන් මේ දුක එනවා දුක නැති කරන්න කියලා රස්තාවක් කරනවා මේ. හරියට ඒ වගේ එකක් නේ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි දැක්කා හිත පිරිසිදු නොවීම නිසා හේතු සකස් වුණා හේතු සකස් වෙච්ච නිසා ඵලය ඇතුණා ඵලය අමිහිරි ඵලය දුකමයි නොමේ මිහිරි ඵලය නොපවතින බව දුකක් මෙන්න මෙහෙමයි අපිට දුක් විඳේ දුක එන්නේ කියලා දුක ඇති වෙච්ච හේතු ටිකක් තියෙනවා ඒ හේතු ටික වෙනස් නොකොට අපි දුක නැති කරන්න කියලා වෙන එකක් ගන්නවා. බඩගින්න ඇති වෙනව හොඳටම. බඩගිනි දුක දුකක්නේ. දැන් ඕගලන්ට පුළුවන්ද ප්‍රියමනාප රූපයක් බලන එක සැපයිනේ. ප්‍රියමනාප රූප බලලා බඩගිනි දුක නැති කරන්න පුළුවන්ද? බඩගින්න නැති කරන්න ටීවී එක බලනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. ඇයි? දුක නැති කරන්න නම් සැප ඕනේ කියලා සැප කියලා වෙන එකක් ගන්නවා. මොනවා හරි සැපක් නැති කළාට මොනවා හරි දුකක් නැති වෙන්නේ හරි. රූපයක් නොබැලි පියවනාක රූපයක් නොබැලීම නිසා ඇති වෙන දුකක් තියෙනවා නම් ඒ දුක නැති කෙරුවේ හැකි ප්‍රේමනාප රූපේ බලන්න. බඩගින්නේ දුක නැති කරන්න පුළුවන් ද රූපේ බලලා. බෑ එහෙනම් ඒකට වෙනම එකක් තියෙන්න බෑ. ඕගොල්ලන්ට ජීවිතේ ජීවත් කරන